හොඳයි ස්වාමීන් වහන්ස ඒ මහත්මයාම දෙවෙනි ප්‍රශ්නය අහලා තිනවා නිෂ්ප්‍රපංච කිරීම හේතුවෙන් රහත් වූ බව අසන්නට ලැබුණා එසේ උනේදැයි පහදා දෙන්න බොහොම පිං ස්වාමින් වහන්ස ඔව් නිෂ්ප්‍රපංච කියලා කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් දේවල් ග්‍රහණය කිරීම ඒ කියන්නේ ලෝකය පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේ පැහැදිලි කරමින් මහා කච්චායන මහරහතන් වහන්සේ විකරණ විග්‍රහයක් තමයි මදුපිණ්ඩික සූත්‍රයේ දැක්වෙන්නේ. එතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එවත්නි එවත්නි කියලා කියන්නේ එතන භික්ෂුන් වහන්සේලාට එවත්නි අසත් රූපයක් නිසා චක්කු විඥානය හටගන්නවා. තින්නම් සංගති පස්සෝ ඒ තුනෙහි ඒක රාශීත්වයෙන් ස්පර්ශය එතන ස්පර්ශය කියලා කියන්නේ පස්ස චෛතසිකය. එතන පස්ස චෛතසිකය හටගන්නම් චක්කු විඥානය හටගන්න ඕනේ. චක්කු විඥානයේ හිනේ පස්ස චෛතසිකය ගොඩ නැගෙන්නේ. එතකොට මේ කරුණු තුන ඇසත් රූපයත් චක්කු විඥානයත් හටගන්නකොට තමයි එතන ස්පර්ශය හටගන්නේ. කියන්නේ සිතින් අරමුණ ස්පර්ශ කිරීම. ඊළඟට පස්ස පච්ච වේදනා ඒ ස්පර්ශය නිසා තමයි විඳීමක් සුඛ වශයෙන් හරි දුක්ඛ වශයෙන් හරි උපේක්ඛා වශයෙන් හරි ඒ යම්කිසි විඳීමක් ඇතින් පස්සපච්ච වේදනා යම් වේදේති තං සංජානාති යමක් විඳිනවා ඒ ඒ විඳින ආකාරයෙන් තමයි හඳුනාගන්නේ සුඛ ආකාරයෙන් විඳිනවා නම් ඒක ප්‍රියශීලී දෙයක් කැමති වෙන දෙයක් මට ඕන දෙයක් හොඳ දෙයක් මං කැමති දෙයක් මට හිතවත් දෙයක් හැටියට හඳුනා ගන්න. එතකොට අප්‍රියමනාපාකාරයෙන් එක ස්පර්ශ වෙනවනම් එතකොට ඒක විඳිනවනම් එතකොට ඒ තැනත්තා තමන් අකමැති දෙයක් තමන්ට හතුරු දෙයක් තමන්ට අහිතවත් දෙයක් තමන්ට අයෝග්‍ය දෙයක් හැටියට ඒක හඳුනා ගන්න. එතකොට මේ විදිහට යම් වේදේති තං සංජානති. ඒ විඳින විදිහෙන් තමයි හඳුනගන්නේ. එතකොට උපේක්ඛා විදිහෙන් හඳුනා ගන්නවා නම් ඒක ගැන එච්චර අවධානයක් යොමු වෙන්නේ මොකද ඒක ගැන ප්‍රිය බවක්වත් අප්‍රිය බවක්වත් ලොකුවට තදට දැනෙන්නේ නැති නිසා ඒක ගොඩක් වෙලාවට මනසින් නොසලකා හැරෙනවා. එතකොට මේ ප්‍රියා ප්‍රිය සුඛ දුක්ඛ ආරම්මණයන් පිළිබඳව තමයි අපිට හැම විටම රුචි අරුචිකම් නිර්මාණය වෙන්නේ. එතකොට යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනා ගන්නවා නම් හඳුනා ගත්තට පස්සේ ඒක පිළිබඳ විතර්ක කරන විතර්ක කියලා කියන්නේ ඈතට ඈතට තව තව එහාට එහාට ඒ ගැන හිතනවා දැන් යමක් කෙරෙහි අපිට කැමැත්ත ඇති වෙච්ච ගමන් ඒ කැමැති වෙන ආකාරයෙන් ඒ ගැන ගැඹුරට ගැඹුරට හිතනවා යමක් ගැන අකමැති වුණා නම් ඒ අකමැති වුණු ආකාරයෙන් ගැඹුරට ගැඹුරට හිතනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් පුද්ගලයෙක් අපට කියපු දෙයක් නිසා අපේ හිතේ ගැටීමක් ඇති වුණොත් ඒ මොහොතේ ඒක එච්චර බලවත් නැහැ. හැබැයි ආය ආය ආය ආය අපි ඒ ගැන හිතනකොට අර පුද්ගලයා කෙරෙහි බරපතල නොමනාපයක්, කෝපයක් අපේ මනසේ ඇති වෙන්න පුළුවන්. එතකොට ඇයි අර යම් සංජානාති තං විතක්කේද යම් විදිහකටද හඳුනාගත්තේ ඒ විදිහට තමයි විතර්ක කරන්නේ. විතර්ක චෛසිකෙන් කරන්නේ නැවත නැවත ඒ ආරම්මණය කෙරෙහි අවධානය යොමු කරන විතර්ක චෛසිකයේ ස්වභාවය ඒකයි. ඒතර නැවත නැවත ඒ ආරම්මණයට යොමු කරනකොට අර කැමැති විදිහට නම් ගත්තේ රුචිකත්වයෙන් තමයි ඒ දිහා බලන්නේ. එතකොට තෘෂ්ණාව රාගය වැඩෙනවා. අකමැති විදිහට නම් ගත්තේ අකමැති ආකාරයෙන් තමයි නැවත නැවත ගැඹුරට ඒ ගැන සිතන්නේ. එතකොට යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති අන්න දැන් විතර්කණය කරන්න පටන් ගත්තාම ගැඹුරට ගැඹුරට ඒක ගැන හිතන්න පටන් ගත්තාම ඔන්න ප්‍රපංච පටන් ගන්නවා එතකොට ප්‍රපංච කියලා කිව්වේ එක්ක තණ්හා වශයෙන් නැත්නම් මාන වශයෙන් නැත්නම් දික්ටි වශයෙන් ඒ ගැන කල්පනා කරනවා එතකොට යම් පපංචේති පපංච සංඥා සංඛා සමුදාචරති එතනින් එහාට ඒ ප්‍රපංචය නිසා ඒ තනත්තාට ප්‍රපංච සංඛ්‍යාත සංඥාවකින් තමයි ඒ දිහා බලන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දිට්ඨි වශයෙන් නම් ගත්තේ. ඒතර මම කියන සංඥාවෙන් තමයි අර අරමුණ දිහා බලන්නේ. ඔහු කියන ඇය කියන සංඥාවෙන් තමයි ඒ දිහා බලන්නේ. එතකොට තණ්හාවෙන් ගත්තනම් අර රුචිකත්වයෙන් තමයි ඒ දිහා බලන්නේ. දැන් ආයේ ගැඹුරට හිතන්න දෙයක් නැහැ. ඒ දිහා බලන්නෙම කැමැත්තෙන්. අකමැත්තෙන් ගැටුණා නම් ආයේ දිගින් දිගට ගැටෙන්න දෙයක් නැහැ. ඒ දිහා බලන්නෙම ගැටුම්කාරී මානසික තත්ත්වයක්. අන්න ඒ විදිහට ප්‍රපංච සංඥාවන්ගෙන් ලෝකය හඳුනා ගන්නට පටන් ගන්නවා. ඉතින් අන්න ඒ தත්ත්වයටපත් වීම තුළ තමයි අපි කෙලස් ජාලයක දැනෙන්නේ. එතකොට ප්‍රපංචයන්ගෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ තණ්හා මාන දිට්ටි නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට දිට්ඨිය සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝවාන් මාර්ගඥාණයෙන් තණ්හා මාන දෙකම දුරු වෙන්නේ අරහත් මාර්ගඥාණය. ඒ නිසා යම්කිසි කෙනෙක් ප්‍රපංච දුරු කළා කියනවා නම් උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණු කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒකයි එතන සඳහන්